හොඳයි සීරු දෙනාව තැම්පත් වෙන්න සීල කාර්යයක් පවත්වන්න මාත් එක්කම নমස්කාරය කියන්න නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ දේමේ වික්කවේ පච්චය සම්මා දිට්ඨියා පාදාය කතමාචවේ පරතෝ චිගෝසු අජත්තං යෝසු මනසිකාරෝති ශ්‍රද්ධා මුති සම්පන්න පින්වත්නි ඔයත්ෝ දැනටමත් ගන්නවා මේ සූදානම් වෙලා ඉන්නේ අද දින පවත්වන්නේ විච්ච මේ භාවනා වැඩසටහනේ අවසානාංගය ඒ මන්දනම් ඒ විපස්සනා භාවනාව ඒ සතිපට්ඨානය වඩාගෙන යන යන්තාන්ට කරන අනුග්‍රහයක් වශයෙන් පවත්වන ධර්ම දේශනාවකට මේ හුඟක් දෙන්න සූදානම් වෙන්න කියලා මුලින්ම මතක් කරන්න කැමතියි අපි මිත්‍රිගල ලොකු සොයන්ටාන්සේ තමයි මේ වැඩසටහන කරන්න යෙදලා තිබුණේ ලොකු සොයන්ටාන්සේ විදේශගත වෙලා තියෙනවා ඒ නිසා චන්ද්‍රරතන සොයන්ටාන්සේ ආරාධනා කළා කොළඹ මේ වැඩසටහන කරන්නට කියලා මේ වැඩසටහනේ පිළිවෙල ධර්ම දේශනාවක් විදිහට සංවිතනිකායේ මම නිවැරදි නම් සූර්ය කියන සූත්‍රය මුල් කරගෙන දේශනා මාලාවක් පැවැත්තිලා තියෙනවා. ඉතින් ඒ දේශනාව දිගින් දිගටම අපේ ලොකු සායනාසේ පවත්වාවි. අතුරු දේශනයක් විදිහට අපි වෙන මාතෘකාවක් ඔස්සේ ධර්ම දේශනා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි අපි තෝරාගත් මේ පාලි පාඨයේ තේරුම ද්වේවේ භික්ඛවේ පච්චයා සම්මාදිට්ඨිය උපාදාය මහණෙනි සම්මා දිට්ඨිය ඉපදීම පිණිස ප්‍රත්‍ය දෙකක් තියෙනවා. කතමාචනේහි මොකද්ද මේ කර්ම දෙක? පරතෝච ගෝසං තව කෙනෙක්ගෙන් බණ අහලා තියෙන්න ඕන. අජත්තං යෝනිසෝ මනසිකාර තමා වශයෙන් ආධ්‍යාත්මයේ මේක නුවණින් මෙනෙහි කරලා තියෙන්න මෙන්න මේ කාරණා දෙක සම්පූර්ණව සම්මාදිට්ඨි උපදිනවායි කියලා සඳහන් කරලා තියෙනවා මේ කාරණා දෙක විස්තර කරගන්නයි අපි මේ ධර්ම දේශනාවේදී සූදානම් වෙන්නේ දැන් පරතෝ ഘോഷ කියන වචනේ අරගෙන බලවහම පර කියනකොටම මේ වචනේ තේරුම අනු කියන එක ഘോഷ කියන එකෙන් කියවෙන්නේ ශබ්ද ශබ්ද කියන තේරුම තමයි පාලියේ තියෙන තේරුම මෙතන අර්ථයේ විදිහට පරත පරතෝ ഘോഷ කියනකොට ධර්මයේ තව කෙනෙක්ගෙන් මේ ධර්මයේ ඇසීම ගැනයි සඳහන් වෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය තිලක්ෂණේ ආරෂ්ඨාංග මාර්ගයේ ආදී මේ බුද්ධ ධර්මයේ තව කෙනෙක්ගෙන් අහලා තියෙන්නට උන. අත්මඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම ප්‍රතිපත්තිය හොති කියලා සඳහන් වෙනවා. අර්ථය දැනගෙන ධර්මයේ දැනගෙනයි මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇසුරෙන්න තියෙන්නේ. අර්ථ දන්නේ නම් ධර්මයේ දන්නේ නම් මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇසිරෙන්නට විදිහක් ඇත්තේ නැහැ. පරතු මොසයක් විදිහට අපිට ලැබෙන්නේ මෙන්න මේ ධම්මානුධම්ම ඒකට බොහොම නුවණ කණින් එහෙමත් නැත්නම් බොහොම නුවණින් ධර්මයේ ශ්‍රවණය කරලා තීන්නට ඕන. සුනාත ධාරිත චරාත ධම්මේ කියලා සඳහන් කරලා තියෙනවා. බණ අහන්නට ඕන සුනාත ධාරිත තමගේ පෞද්ගලික මතිමතාන්තර ඉදිරිපත් කරගන්න නැතුව පිරිසිදු කියන දේ දරා ගන්නට උදාහරණයක්. චරාත ධම්මේ. ඊට පස්සේ ධර්මානුකූලව හැසිරෙන්න. ඉතින් මේ අනුග්‍රහය අපිට ලැබෙන්නේ කල්යාණ මිත්‍රයෙක්ගෙන්. කල්යාණ මිත්‍රයා තමයි අපිට අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරන්නේ. එක දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීන් වහන්ස මට හිතෙන විදිහට මේ ශාසනයේ හරි අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයා තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාහිවං ආනන්ද මාහිවං එහෙම කියන්න එපා ආනන්ද. මේ ශාසනයේ සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයාතේ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට අපි මේ අමතක කරන්නට උත්සාහ කරන කල්යාණ මිත්‍රත්වයේ ඇසුර එහෙමත් නැත්නම් කල්යාණ මිත්‍රයාගේ වටිනාකම ඔයත්තන්ට මේ කතාවෙන් වැටහෙන්න ඕනේ. අපි ටික කාලයක් භාවනා කරගෙන යනකොට යම් යම් කරුණු තේරෙන්න පටන් ගත්තාම අපි හරි ඉක්මනින් ගුරුවරු අමතක කරනවා භාවනා ක්‍රමය අමතක කරනවා තම තමුන්ගේ ඒ මත තම තමුන්ගේ අදහස් ක්‍රියාත්මක කරවන්න පටන් ගන්නවා ධර්මීය කියලා. ඒක ඔයත්තන්ට බලන්න පුළුවන් ඒක නොකරපු කෙනෙක් නෑ. ඒක ලැබුවම කරනවා. ඒකට හේතුව අර කරණීය මිත්‍ත සූත්‍රය කියනවා වගේ කීකරු කම කියන එක ගුණයක් කීකරුනේ. කියන දේ අහන්නේ ඒවා අහලා පිළිපදින්න තරම් ශ්‍රද්ධාවක් නැහැ. ඉවසීමක් නැහැ. වැඩිපුර ප්‍රතිඵල ලබන්න ගිහිල්ලා තියෙන එකත් නැති කරගන්න තැනටපත් වෙනවා. හරියට අර තාරා වගේ බඩ පළලා රත්තරන් පිටර ටික එක සැරේ ඉගෙන ගන්න හැදුව. එහෙම බෑ. මේක කමක්‍රමයෙන් කමක්‍රමයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්නට ඕන. කල්යාණ මිත්‍රයා තමුන්ට වඩා උසස් කෙනෙක් වෙන්නට ඕන. එතකොට හරිම ලේසියෙන් අපේ වැරදි ඒ කෙනාට අහු වෙනවා. අපේ වැරදි අපිට අහු වෙනවා හරිම හොරක්. මේ බාහිර කට්ටිය පිටාය හරියට අපිට එල්ල කරපු කණ්ණාඩියක් වගේ. ඒ පුද්ගලයා අපිට කියනවා ඔබ ගාව මෙන්න මේ මෙන්න මේ වැරදි තියෙනවා. මෙන්න මෙන්න මේ අඩුපාඩුකම් තියෙනවා. මෙන්න මේ දේ නිසායි මේ දේ වෙලා තියෙන්නේ කියලා කිව්වහම ඒ අහන මිනිස්යාගේ හිතේ ශ්‍රද්ධාව එවන් නැත්නම් ප්‍රසාදයක් කීකරුකමක් තියෙන්න ඕන මේක ඇත්තද නැත්තද කියලා බලවට අහගන්න නැත්නම් කල්යාණ මිත්‍රයෝ දෙක්ක කොච්චර හිටියත් ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ප්‍රයෝජන ගන්නට ලැබෙන්නේ නැහැ කල්යාණ මිත්‍රයාතෙත් ලොකු වගකීමක් තියෙනවා. ධර්ම දේශනා ඒවත් නැත්නම් ධර්මයේ පැත්තෙන් බලනකොට කල්යාණ මිත්‍රයා ධර්මයේ වරද්දලා කිව්වොත් ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. කල්යාණ මිත්‍රයා ධර්මයේ වරද්දලා කිව්වොත් ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ ධර්මයේ තව කෙනෙකුට පිරිසිදුව කියා දෙන්න පුළුවන් වෙන්නේ සැබවින්ම මේ ධර්මය කවුරු හරි අවබෝධ කරගත්තා නම් ඒ කෙනාට පමණයි පුතග්ජනයි කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිගතයි කියන එක දික්ටිගතයි ඒක හින්දා අපිට බණ අහද්දී කල්යාණ මිත්‍රයා හරියට බණ කිව්වේ නැත්නම් ඒ වැරදි උපදේශ මත භාවනා කරලා අමාරු වෙටෙන්නත් පුළුවන්. උදාහරණයකට කියනවා නම් දැන් අපිට එළියෙන් ගහනවා කොහා කෑ ගහනවා කවුරු හරි කෙනෙක් කිව්වොත් මේ කෑ ගහන්නේ කොහා නෙමෙයි මේ කෑ ගහන්නේ කාක්කෙක් කියලා එහෙමත් නැත්නම් බීකය ගහද්දී මොනරි කුකුලෙක් ආදී සතෙක් ගැනමක් කිව්වොත් දැන් අපි හොයන්න පටන් ගන්නේ අර මිනිස්යා කියපු දේ විශ්වාස කරලා එක්ක කාක්කව එක්ක මොනරව තමයි හොයන්න පටන් ගන්න. අපි කොහා ගාවින් ගියා කොහා දැක්කත් ඒ දේ පිළිගන්නේ නැහැ. මොකද හේතුව අපි හොයන්නේ අපිට උගන්වන දෙයක්. සුත්වාන ධම්මං ධාරේති දතානං ධම්මාන අත්තං උපකරක්කති. බණහල ධර්මයේ දරා ගන්නට ඕන. දරාගත් ධර්මයේ අර්ථ පරීක්ෂා කරලා බලන්නට ඕන. ඔන්න ඒ දරාගත් ධර්මයේ වැරදුණු පරීක්ෂා කරලා බලද්දී වැටෙන්නේ වැරදියට. අත්තං පරික්කතු ධම්ම නිජ්ජානකම්ති. අර්ථ පරීක්ෂා කරනකොට ධර්මයේ වැටෙනවායි කියලා කියනවා. අර්ථ පරීක්ෂා කරන්නේ අහපු දේ අනුව නම් අහලා තියෙන වැරදියක් නම් වැටෙන්නේ වැරදි දෙයක්. ඒක ඕන කෙනෙකුට තේරෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයක් හඳුනා ගන්නවා කියන එක ලීසි පහසු දෙයක් එහෙම නෙවෙයි. අපේ පොත්වල සඳහන් වෙනවා එක පොඩි සාමණේර නමක් හිටියලු. ඒ ගුරු හාමුදුරුවෝ කිව්වලු වස් කාලේ අර හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා සංයුක්ත නිකාය ඉගෙන ගන්නට ගියා. ඊට පස්සේ හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා කිව්වා මාව ගුරුවරයා සංයුත්ත නිකායේ ඉගෙන ගන්නදී කියනවා. ඊට පස්සේ ගුරුවරයා කියනවා මට ඕවා කියලා දෙන්න වෙලාවක් නැහැ. ඔය නම පෙළ කියවන්න මම අටුවාව කියවන්නම් කියලා දැන් මෙහෙම කරගෙන කරගෙන ගියා. අන්තිමට එක්තරා පොය දවසක ලොකු සවෙන්දාන්සේ අර සාමණේරයාට කියනවා තම ඉගෙනගත්ත ධර්මය විස්තර කරන්නට කියලා. එහෙම තම ඉගෙනගත්ත ධර්මය අර පොයට සිල් ගන්න ආපු පීරිස ඉස්සරහ දැන් මේ ආමුදුරු විස්තර කරනවා. විස්තර කරනකොට විස්තර කරලා ඉවර වෙනවත් එක්කම අර ලොකු ස්වාමීන් වහන්සේ සාමණේරයාට පත්කඩීලලා වැඳලා කියනවා ස්වාමින් වහන්සේ මට කර්මස්ථානයක් ලබා දෙන්නට කියලා. ඊට පස්සේ පොඩි ආමතුරහන මොකක්ද මේ කතාව තේරුම? ඔබතුමා මගේ ගුරුවරයා මගෙන් මොකටද කර්මස්ථානෙ ගන්න කියලා. ඊට පස්සේ ඒ ගුරුවරයා කියනවා මාර්ගී ගමන් කරපු කෙනාගේ බණ වෙනස්. මාර්ගයේ ගමන් කරපු කෙනාගේ බණ වෙනස් කියලා මේක හොඳ පාඩම. ඉතින් බණ ඇහනවාය කියලා බණ ආවෙත්තන්ට ඒ බණ කියන කෙනා ධර්මය අවබෝධ කළාද නැද්ද කියලා හොයන්නට පින්වත්නි විදිහක් ඇත්තේ නැහැ. කවුරු හරි කෙනෙක් මාර්ගඵල ලබලාද නැද්ද කියලා හොයන්න නම් ඔක්කොම කලින් තම මාර්ගඵල ලබලා ඉන්නට ඕන. නැත්නම් වර්ණයෙන්වත් සටහනෙන්වත් ඇවිදින විදිහෙන්වත් කතා කරන විදිහෙන්වත් බණ කියන විදිහෙන්වත් ඒක මාර්ගඵලලාභින් හොයනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලය උනත් හොයන්නට විදිහක් නැහැ ස්වල්ප කාලයකින් ඒ වගේම මේ පුද්ගලයා සිල්වත්ද නැද්ද කියන එකවත් ප්‍රඥාවක් නැති කෙනෙකුට හොයන්නත් බෑ. ප්‍රඥාවක් තියෙන්නත් ඕන බොහෝ කාලයක් ඒ පුද්ගලයාව ඇසුරු නිසුරු කරලා තියෙන්නත් ඕන. අන්න එතකොට තමයි ඔහු සිල්වතෙක්ද නැද්ද කියන එක පවා අවබෝධ කරගන්න වෙන්නේ. අපි දැන් මේ කතා කරන මාතෘකාව ගුරුවරයා ගැන එහෙමත් නැත්නම් පරතෝ ഘോഷේ ලබා දෙන පුද්ගලයා ගැන ඒ පරතෝ ഘോഷේ ලබා දෙන පුද්ගලයා සුදුසු කෙනෙක්ද නැද්ද කියන එක පින්වත්නි සීලයට ඉක්මවා ගිය මාතෘකාවක්. සමාධියත් ඉක්මවා ගිය මාතෘකාවක්. කොටින්ම කියනවා නම් ප්‍රඥාවත් ඉක්මවා ගිය මාතෘකාවක්. ඒක හොයනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒක හින්දා ශ්‍රද්ධාවෙන් කවුරු බණ කිව්ව ශ්‍රද්ධාවෙන් අහන එකයි වටින් ශ්‍රද්ධාව තියෙන්නත් ඕන නුවණ තියෙන්නත් ඕන අර අපිට ඉස්කෝලේ කියා දෙනවා අර පොඩි කාලේ කියා දෙන්නේ කියන්න කෙසේ කේවත් අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කියනවා ඒක හින්දා දෙපාර්ශ්වයටම මෙතෙන්දී මේ පරතෝ ഘോഷ එක්තැනේදී වගකීමක් තියෙනවා. වගකීමක් තියෙනවා එක පාර්ශවයකට විතරක් අපිට ඇඟිල්ල දික් කරලා කියන්නට විදිහක් නැත්තේ නේ. කියලා දේ අපි නුවණින් අහන්නට ඕන. ශ්‍රද්ධාවෙන් අහන්නට ඕන. තමන් කලින් බණ අහලා ඇති කරගත්ත ඒ මති මතාන්තර තියෙනවනම් ඒ මති මතාන්තර මොහොතකට පැත්තකට තියලා අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. මොකද බණ කියන කෙනාගෙන සැකන තමුගේ ගුරුවරයාගෙන සැකන මේ ගමන වැඩි දුර යන්න හම්බ වෙන්නේ නැහැ. හරියට භාවනා කරනවා නම් හරියට භාවනා කරන කෙනෙකුට මේක හොඳටම තේරෙයි. ගුරුවරයා ගැන තමුගේ කර්මස්ථානය ගැන මේ ඇතිවන සැක මොනතරම්නම් ධර්ම මාර්ගයට බාධාවත් වෙනවා. ඒක හින්දා ශ්‍රද්ධාව තියාගන්නට ඕන. නුවණත් එක්ක වචාංකී සූත්‍රාදී සඳහන් කරනවා මේ ශ්‍රද්ධාව හින්දා ටිකින් ටික ටිකින් ටික තමුන්ගේ නුවණ එහෙමත් නැත්නම් නිවන දක්වාම වඩා වර්ධනය වෙන හැටි. සද්ධා ජාතෝ උපසංකමති. මේ ශ්‍රද්ධාව නිතා තමයි බණ අහන්නට ශ්‍රමණයන් දකින්නට පෙමිණෙන්නේ. සද්ධා ජාතෝ උපසංකමති. උපසංකමිත්වා ආයුර්පාසති. මේ මෙවිල්ල ආයුර්පාසානේ කරන ඇසුරු කරන පයුපාසන්තෝ සෝතං ඕදහති. එහෙමයි ඇසුර නිසුර නිසා කන් යොමු කරනවා. මොනවද මේ කියන්නේ කියලා අහන කන් යොමු කරනවා. ඕහිත සෝතෝ ධම්මං සුරාති. යොමු කරන කන් ඇතු බණහන. සුත්වා ධම්මං ධාරීති. අහපු බණ දරා දතානන් ධම්මානං අත්ත උපබහිකති. තමුනේ දැනගත් ධර්මයේ අර්ථ පරීක්ෂා කරන අත්ත උපපරික්කතෝ ධම්ම නිජ්ජානං කමති. මෙන්න මේ අර්ථ පරීක්ෂා කරනකොට ධර්මයේ වැටහෙන්න පටන් ගන්නවා. අත්තං උපපරික්කතෝ ධම්ම නිජ්ජානං කමති. ධම්ම නිජ්ජානං කාන්තියා සති ඡන්தோ ජායති. මේ ධර්මයේ වැටහෙනකොට කැමැත්තක් ඇති වෙනවා. ඉතින් කැමැත්තක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ ධර්මයේ තව තව යෙදෙන්න. ඡන්දා ජාතෝ උස්සහති. මේ ඡන්දය නිසාම උත්සාහය වීර්යය තියෙන්න පටන් ගන්නවා. උස්සීත්වා තුලයිති. ඒ උත්සාහය නිසාම මේවා සමතය මේවා විපස්සනාය මේවා දුක්ඛය මේවා නිරෝධය අනාදි වශයෙන් තුලණය කරන තුලයිත්වා පදහති එම තුලණය කරන තීරණය කරන පහිතත්තු සමානෝ කායංචේව පරම සත්‍යං සත්‍ය කරෝති කියලා එහෙම තීරණය කරලා මේ නාමකයෙන් එහෙමත් නැත්නම් හිතින් පරම සත්‍ය සාක්ෂාත් කරනවා කියලා කී එයින් පන්නකොට බණ අහද්දි බණ කියද්දි දෙකේදීම දෙපාර්ශ්වයටම වැඩ කටයුත්තක් තියෙනවා අපි කියන බණ නුවණින් අහන්නට ඕන. ඒ යම් ගුරුවරයෙක් යටතේ බණ භාවනා කරනවා නම් මේ ගුරුවරයා සම්බන්ධයෙන් තියෙන සැක සංකා දුරු කරගෙන ශ්‍රද්ධාවෙන් කීකරුව ඒ වැඩ කටයුතු කරගෙන යන්න ඕන. පින්වත්නි මොකද එහෙම කියන්නේ? එහෙම නොවුනොත් බුදුරජාන් වහන්සේ වචනයක් පාවිච්චි කරනවා අසුතවා පුදුජනෝ සුතවන්ත කියලා කියන්නේ ධර්මයේ කටපාඩම් තියෙන ඵලයට නෙමෙයි. සුතවන්ත කියලා කියන්නේ ධර්මයේ කටපාඩම් තියෙන ඵලයක් නෙමෙයි. තමුන්ගේ ජීවිතේ වෙනසක් සිද්ධ වෙන්නට ඕනේ. මේ ධර්මයෙන් තමුන්ගේ ජීවිතයට වෙනසක් සිද්ධ වෙන්නට ඕන. මේ ධර්මයේ තමුන්ගේ ජීවිතයට ගලප ගන්නට ඕන. ඒ එතකොට ඒ බණ අහනකොට මොන වගේ හිතකින් බණ අහන්න ඕනාද කියන කාරණාවත් ඒ කාරණාවෙන් ඔයත්තන්ට තීරුම් ගන්නට පුළුවන්. අන්න එහෙම ඒ අහන බණ තමුන්ගේ මේ ජීවිතයට ගලපා ගන්න ගියාම තමයි පිටවත්නි අච්චත්තං යෝනිසෝ මනසිකාර ආධ්‍යාත්ම විසේ යෝනිසෝ මනසිකාරයෙන් අවශ්‍ය වෙන්නේ මේක තියෙන්නේ පිළිවෙලක් අපි මැද්දෙන් පැනලා යන්න හදවට ධර්මයන් විසින් ධර්මයන්ටම පිළිපන්න වූ එක්තරා ධර්ම න්‍යාය පිළිවෙලක් තියෙනවා අන්න තෙන්දී කෙනෙකුට වැටහෙනවා මේ ආධ්‍යාත්මික වශයෙන් නුවණින් මෙනෙහි කිරීමේ වැදගත්කම. එතකොට අපි දෙවෙනි කාරණාව හැටියට ගත්තු යෝනිසෝ මනසිකාරය කියන වචන අරගත්තු. ඒකේ තේරුම කෙටියෙන් කියනවා නම් නුවණින් මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කිරීමයි යෝනිසෝ මනසිකාරය කියලා හඳුන්වලා දෙන්න තියෙන්නේ. තව විදිහකින් කියනවා නම් ප්‍රඥාවම තමයි. ප්‍රඥාවම තමයි. නමුත් මෙතන මානසිකාර කියලා වචනයක් විතර තියෙනවා. ඒක නුවණින් මෙනෙහි කිරීම කියන අර්ථය සිංහලෙන් පෙන්වලා දෙන්න පුළුවන්. සෝතාපට්ටි අංග ඒවත් නැත්නම් සෝවාන් වෙන්න අවශ්‍ය කරන ඒ අංග පෙන්වන තැනත් පෙන්වලා දීලා තියෙනවා සත්පුරුෂ ආශ්‍රය සද්ධම්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා. එතෙන්දි ඒ කතා කරන්නේ නුවණින් මෙනෙහි කිරීම. මේ නුවණින් මෙනෙහි කිරීම කියන එක සෝතාපට්ටි අංග පමණක් නොවේ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝතාපට්ටි ඵල සච්ච කිරියාවය. මේ සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කිරීම සඳහා සකුදා සකුදාගාමි ඵල සච්ච කිරියාවයි. මේ සකුදාගාමි ඵලය සාක්ෂාත් කිරීම සඳහා අනාගාමි ඵල සච්ච කිරියාවයි. මේ අනාගාමි ඵලය සාක්ෂාත් කිරීම සඳහා අරහන්ත ඵල සත්‍ය ක්‍රියාවයි. මේ අනාගාමි ඵලය සාක්ෂාත් කිරීම සඳහා අරහන්ත ඵල සත්‍ය ක්‍රියාවයි. අරහත්ය සාක්ෂාත් කිරීම සඳහා කරුණු හතරයි සද්ධම්මස් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධම්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව කෙනෙකුට හිතෙන්න පුළුවන් මාර්ගඵලලාභීෙකුට තවත් මොකටද කල්යාණ මිත්‍ර ඇසුරක් කියලා. මොකද ධර්මයේ සඳහන් වෙනවා සෝවාන් වෙච්ච පුද්ගලයා ගැන අපරාපච්චය සත්තු සාසනය කියලා. එයාට වෙන කෙනෙක්ගේ උදව්වක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. නමුත් මාර්ගඵලලාභීෙකුට උනත් කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙනවා නම් ඉදිරි මාර්ගඵල ලබා ගන්න ඒක මහා උපකාරයක් ශක්තියක් බවට පත් වෙනවා. ඔයත් අන්ට මතක ඇති අහලත් ඇති එක භික්ෂුන් වහන්සේ නමක් අනාගාමි ඵලයට පත් වෙලා ඒ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවලු තවත් භාවනා නොකර ඉන්න මොකද තව එක ආත්මයයි උපදින්න තියෙන්නේ ඊට පස්සේ මේ භව ගමන අවසන් වෙන හින්දා භාවනාව ඒ අනාගාමී ඵලයෙන් නවත්තන්ට හිතුවාය කියලා. එතකොට ඒ කල්යාණ මිත්‍රයෙක් විදිහට භාග්‍යවතුන් වහන්සේ ඒ අනාගාමී උත්මයාට කල්යාණ මිත්‍රත්වේ යෝනිසෝ මනසිකාරය ලබා දී වර්තේ මහණ අසුචි ස්වල්පයක් තිබුණත් ගඳයි නේද කියලා කමටහන දීමුණා. ඒවත් දැන් ධර්මයේ දේශනා කළා. ඒක තේරුම් ගත්ත ඒ ස්වාමීන් වහන්සේ මේ භවයේ අසුරුස්සනක් ගහන ප්‍රමාණයක් වූ සිටීම දුක්ඛදායි දෙයක් බව වටහාගෙන ඊයහ භාවයේදී අරහත් ඵලෙ සාක්ෂාත් කළා කියලා කියනවා. එහෙම බලනකොට ඔයයන්ට තේරුම් ගන්න පුළුවන් මේ ශාසනේ මාර්ගඵලලාභීන්ටත් මේ කල්යාණ මිත්‍රාශ්‍රය හෝ යෝනිසෝ මනසිකාරී කියන මේ දෙක ඒත් අවාසනාවකට ගොඩක් ඇත්තෝ ටික කාලයක් භාවනා කරපු පළපුරුදු ඇත්තෝ විශේෂයෙන්ම ඒගොල්ලන්ට අන් වෙන්න පටන් ගන්නවා අංගෙන්න පටන් අරගෙන තනියෙන් ඉතුමනාපේ වැඩ කටයුතු කරන්න ගිහිල්ලා අර ස්වභාවික ගලන ඒ ධාරාව තමුගේ ඒ ස්වභාවික සම්මස්සන ධාරාව ආවරණය කරගන්න. ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරයට තමුන්ට වඩා ඉදිරියෙන් සිටින කල්යාණ මිත්‍රයෙක්ගේ සහාය ලබා ගැනීම බොහොම නුවණට පුරුදු. නුවණින් මෙනෙහි කරනවා කිව්වහම පින්වත්නි යෝනිසෝ මනසකාරී කිව්වහම පෙන්නලා දීලා තියෙනවා අසුබදී සුබ වශයෙන් අසුබදී අසුබ වශයෙන් මෙනෙහි කිරීම යෝනිසෝ මනසකාරය. ඒ වගේම අනිත්‍යදී අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාර මානසිකාරය. ඒ වගේම අනාත්මදී අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය. ආදී වශයෙන් පෙන්වලා දීලා තියෙනවා. තවත් විස්තර කරනවා නම් ඔය අටුවා ආදී පෙන්වලා දීලා තියෙනවා. පත මනසිකාරෝ උපාය මානසිකාර කියලා පත මානසිකාර කියලා කියන්නේ ධර්ම මාර්ගයට ඒවත් නැත්නම් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය කරන මානසිකාරය. ඒක පත මානසිකාර කියලා කියනවා. උපාය මානසිකාර කියලා කියන්නේ මේ මාර්ගඵල නිවන් අවබෝධ කිරීමේ උපායක් විදිහට ඒ මෙනෙහි කිරීම ඒ නුවණින් මෙනෙහි කිරීම යොදා ගැනීම උපාය මානසිකාරය කියලා පෙන්වලා දීලා තියෙනවා. ඒ විදිහට මේ යෝනිසෝ මානසිකාරය පෙන්වලා දීලා තියෙනවා. යෝනිසෝ මානසිකාරය කියන එක පින්වත්නි කමක්‍රමේ කමක්‍රමේ අපේ ජීවිතවලට ඇති කරගත යුතු දෙයක්. මේ යෝනිසෝ මනසිකාරය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩිලා යම් දවසක අපිට අවස්ථාවක් උදා වෙනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ඒක විවිධාකාරයෙන් වෙන්නට පුළුවන්. දැන් ඔය නාගසමාලා කියන ඒ ස්වාමීන් වහන්සේ අපි කතා ප්‍රවෘත්ති අරගෙන බැලුවොත් ඒ නාග සමානා ස්වාමීන් වහන්සේ ඒ තේරගතා පාළියේ සඳහන් වෙනවා ඒ සොයන්නාසී කියනවා මම පින්න පාත යන්න පාත්තරෙත් අරගෙන මහ පාරට බැස්සා බැසට පස්සේ මට දකින්න හම්බ වුණේ නිලියක් තූර්ණ වාදනය ඉදිරිපත් කරනවා ලස්සනට ඇඳගෙන මල් ගවසගෙන සුදු ඒ හඳුන් වර්ග ඇඟේ ආලේප කරගෙන බොහොම ලස්සනට නටන නිලියක් දැක්ක කියලා කියනවා. ඊට පස්සේ මේ සතියයි නුවණයි කියන දෙක එහෙමත් නැත්නම් සතිමත් භාවයෙන් වඩපු මේ යෝනිසෝ මනසිකාරය ඇති දිවුරු සිතක් ඇති මේ ස්වාමින් වහන්සේට මේ ස්ත්‍රිය දැකපු ගමන් පහළ වුණේ රාග හිතක් එහෙම නෙවෙයි. ස්ත්‍රී පාර්ශවයේ මේක තමුන්ට ගැළපෙන විදිහට හරව ගන්නට ඕන. දැක්ක ගමන් හිතුනේ මේක ඒකාන්තයෙන්ම මාර්යා විසින් අටවන ලද පුකුලක් කියලා. ඒ අදහස හිතේ පහළ වුණා. මේ අදහස හිතේ පහළ වුණාම ඒ සයින්හන්සේ කියනෝ මේ අදහස නිසා මට යෝනිසෝ මනසිකාරය පහළ වුණා කියලා. ඊට පස්සේ ආදීනව නිබ්බිදා ඥාන පහළ වුණා මේ ශාසනයේ කළ යුතු දේ කළේ කියලා. දෙවෙත්තට තීරුම් ගන්න පුළුවන් භාවනාව කියන්නේ මොකක්ද? පරියංකද සක්මනද ඉල්වන්නේ මේ භාවනාව කියලා කියන්නේ. මේ මේ පුහුණු වීම සඳහා කරන දේවල් ජීවිතේ පැය ගාණක් දවසේ පැය ගාණ 80න් ඉඳලා පැය දෙක සතිමත් වීම ගැන කතා කරන දෙයක් නෙමෙයි භාවනාව කියන්නේ. ජීවිතේ පුරාවටම සිද්ධ වෙන්න ඕන පෙරලිය. ජීවිතේ පුරාවටම සිද්ධ වෙන්න ඕන පෙරලිය. මේ අවිද්‍යා අන්ධකාරේ එහෙමත් නැත්නම් මේ අවිද්‍යා තෘෂ්ණා දෙක වෙන මොකක්වත් නෙමේ අපි මේ ජීවත් වෙන ජීවිතේමයි. මේව මේ පාළි වචන වලින් නෙමේ ජීවිතේ වැටෙන්නේ. ඒ සඳහා පිරිසිදු සිහියක් තියෙන්න ඕන. සිහිය විතරක් නෙමේ ඒ සිහියේ ලබල දෙන අවකාශය තුල නුවණින් මෙනෙහි කරන්නටත් ඕන. හරියට විලක තියෙන පාසෙ අත් දෙකින් දෙපැත්තට අයින් කළාට පස්සේ අපිට පිරිසිදු ජලය දෙක ගන්නට පුළුවන්. ආගේ වාගේ මේ සතියේ මේ කෙලෙස් එවන් දැන්නම් නීවරණ වලින් ඇති කරපු අන්ධකාරය දුරු කරලා දෙනවා. ඒ ලබාගත් අවකාශය තුල අපි නුවණින් මෙනෙහි කරන්නට ඕන. මොකද්ද නුවණින් මෙනෙහි කරන්නේ? අර අහලා මතක තියාගත්ත බණ. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ කල්යාණ මිත්‍රෙක් ඉන්නත් ඕන සද්ධර්ම ශ්‍රවණය තියෙන්නත් ඕන. එතකොට ඒ සද්ධර්මයේ තමයි ඒ සතිමත් හිතින් අපිට පරීක්ෂා කරලා බලන්නට තියෙනවා. දතාන ධම්මාන අත්තං උපපරික්කති. දැනගත්තා වූ ධර්මේ අර්ථ පරීක්ෂා කළ යුතුයි. නිකන් කටහැරම් බලන් හිටියා කියලා ධර්මයේ හොඩුක්කුවට වැටෙන්නේ නයිදං සිසිල මාරබ්බ නයිදං අප්පේම තහමතු නිබ්බානති ගන්තබ්බ සබ්බගන්ත විමෝචනං කියලා දේශනා කරනවා ස්වල්ප වූ වීර්යයෙන් ස්වල්ප වූ තහමයකින් ස්වල්ප වූ උත්සාහයකින් මේ සියලුම ග්‍රන්ථයන් මේ ක්ලේශ ඒ ධර්ම දුරු කිරීමෙන් ලබන නිවන ස්වල්ප උත්සාහයෙන් ලබන්නට බැහැය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක කියන්නේ භාවනා කරන එක නවත්තලා කාලා බීලා බුදියන්ට නෙමෙයි. ඒක දැනගත්තායි කියලා ඒක දෝෂයක් නෑ. මොකද ඒ ගැඹුරු වෙලා තියෙන ඒක දුෂ්කර වෙලා තියෙන අපේ හිතේ තියෙන මේ කෙලෙස් මේ අඩුපාඩුව අපි මේවා හිතන්නේ අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ විශාල ධර්මයේ අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ භාවනා සම්බන්ධයෙන් විශේෂඥ වෙන්න. එහෙම විශේෂ පුද්ගලයෙක් ගොඩනගන්න තියෙන ධර්මයක් නෙවෙයි මේක. මේක හින්දා මේ ධර්මයේ අපි පාවිච්චි කරන්නට ඕනේ දුකින් මිදීම පිණිස. මේ වසුළු දේවල් වුණාට මේ සුළු දේවල් වලින් කරන ආවරණය කිරීම ඔය ඇත්තන්ට නුවණින් මෙනෙහි කළොත් දෙක බලා ගන්නට පුළුවන්. ඉතින් අර හාමුදුරුවෝ නුවණින් ඒ අරමුණ මෙනෙහි කරපු හින්දා දැක ගන්නට ලැබුණා මේ සංසාරේ යථා ස්වභාවය. ඒ අරමුණ ඔස්සේම හිත වඩන. ඒකින්ද අපි නිකම්ම නිකං සතිමත් වීමක් නෙවෙයි නුවණ සහිතවයි සතිමත් වෙන්නට සිද්ධ වෙන්නේ. සතිපට්ඨානය කියලා කියන්නේ නිකම්ම නිකං සතිය වැඩිවීමට තියෙන හතරක් නෙමෙයි. නිකම්ම නිකං සතිමත් වෙන්න තියෙන හතරක් නෙවෙයි. සතිය නුවණ මේ දෙක ඒක රස භාවයෙන් පවතින්නට ඕන. සතිය නුවණ කියන මේ දෙකම වෙදෙන්නට ඕන. ඒවත් දැන්නම් සතිමත් පුද්ගලය නුවණින් මෙනෙහි කරන්නට ඕන. තමන්ගේ දරාගත් ධර්මය. අන්න එතකොට තමයි ටිකෙන් ටික ටිකෙන් ටික ධර්මයේ වැටහෙන්නට පටන් ගන්නවා. යෝනිසෝ මනසකාරී කියන වචනේ යටතේ අපි තව විස්තර කරගන්න බලමු මේ වචනේ ගොඩක් වැදගත්. අපි මේදී පින්වත්නි ජීවිතයෙන් දකින්නට ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේ විසින් කොච්චර ධර්මයේ දේශනා කරලා තිබුණත් අපිට හිතෙන්නේ වෙන දේවල්. බුදුහාමුදුරුවෝ අනිත්‍යයි කියලා කිව්වට අපිට නිට්ටයයි. බුදුහාමුදුරුවෝ දුකයි කියලා කිව්වට අපිට සැපයි. බුදුහාමුදුරුවෝ අනාත්මයි කියලා කිව්වට අපිට ආත්මයි. ඉතින් මේ දේ අපි ආරම්භ කරන්න වෙන්නේ මුලින් ආරම්භ කරන්න වෙන්නේ බොහොම සූක්ෂම සූක්ෂමව කල්පනා කරලා මේකට බැස ගන්න තැනක් අපි හොයා ගන්නට ඕන. එක විදිහකින් කියනවා නම් දැන් අපි ගමු අපේ ශරීරය මේ ශරීරය අපිට සුබ දෙයක්. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ශරීරයේ අසුබ දෙයක් කියලා. මාගන්ධිය කියලා කියන්නේ මොහොම ස්වරූපී තරුණිය ඒ අම්මයි තාත්තයි මොකද කනේ මේ මාගන්ධියට හොඳ කුල පුත්‍රයෙක් හොයන්න ලෑස්ති වුණා මොකද දුව ලස්සනයි ලස්සන මනමාලික හොයන්න තමයි දැන් අම්මයි තාත්තයි උත්සාහ ගන්නේ එක දවසක් ඒ තාත්තා දැක්ක ගඟ ගාව අඩි සලකුණු වගේක් තියෙනවා. ඒ අඩි සලකුණු දැක්කහම ඒ අඩි සලකුණු ඔස්සේ ගියාම අර ගහක මුල වාඩි වෙලා ඉන්න භාග්‍යතුන් වහන්සේව දැක්කා. භාග්‍යතුන් වහන්සේ අභිරූප සම්පatti යුක්ත කෙනෙක්. ඉතින් හිතුවා මගේ දුවට හරියනම මනමාලය හම්බ වුණා කියලා දුවගෙන ගිහිල්ලා ගෙදර ඉන්න බෙමිනිට කිව්වා අද නම් අපේ දුවට මනමාලෙක් හම්බ වුණා මම දැක්කා අර ගංගාව ගහක් මුලින්දගෙන ඉන්නවා අපි ගිහිල්ලා කතා කරමු කියලා ඊට පස්සේ බෙමිනියත් ආවා මේ බෙමිනිය බොහොම උගත් කෙනෙක් නුවණ තියෙන කෙනෙක් අර වැල්ලේ තියෙන පාසටහන් දැක්කායින් පස්සේ අර බමුණාට දෙවිණිය කියනවා මේ වගේ පාසටහන් තියෙන කෙනෙක්ව ගිහි ගෙදරක රඳවන්න බැහැ. මේ වගේ ලක්ෂණ තියෙන කෙනෙක් ගිහි ගෙදරක රැඳෙන්නේ නැහැ කියලා. ඒත් මේ කතාව බමුණාහන්නේ දෙන්නත් එක්කම ගිහිල්ලා දුවවත් අරගෙන යන්නේ. ගිහිල්ලා දුව පෙන්නලා කියනවා අපි කැමති දුව ඔබතුමාට අසාධාරණ දෙන්න. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මම මේ ශරීරයේ අතින් තියා පාදයකින්වත් ස්පර්ශ කරන්නට කැමති නෑ මේක පිළිකුල්ලු ශරීරයක් කියලා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. අර මාගන්ධියගේ අම්මයි තාත්තයි දෙන්නම අනාගාමී ඵලයට පත් වෙනවා. අර මාගන්තිය බුදුරජාණන් වහන්සේට වෛර බඳින්න පටන් ගත්තා මට අපහාස කළාය. මේ කතාවෙන් ඔයයන්ට තේරුම් ගන්න පුළුවන් අපි මේ කය මොනතරම්නම් සුබ විදිහට මොනතරම්නම් ප්‍රිය විදිහට පරිහරණය කරනවාද කියලා. නමුත් අපි බණ අහලා තියෙන්නේ මේ කය අසුබයි ඒක තේරෙන්නේ නැහැ. ඒක වැහෙනවා. එහෙනම් මේ අසුබ වූ කය සුබ විදිහට වැටහීමත් අයෝනිසෝ මානසිකාර්ය මේ අසුබ වූ කය අසුබ විදිහට කාට හරි වැටෙනවනම් ඒක යෝනිසෝ මානසිකාර්ය. ඒක සත්‍යයක්. ඒක බොරුවක් නෙමෙයි. මේක කාටවත් බොරුයි කියලා කියන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. මේක සත්‍යයක්. බුදුරජාන් වහන්සේ දේශනා කරන සතිපට්ඨාන සූත්‍රයේ උද්දම් පාදතල අතෝ කේස මත්තක තච පරියන්ත මේ කකුල් දෙකෙන් උඩ උද්දම් පාදතල අදෝ කේස මත්තක කෙස් වලින් යට තච පරියන්ත මේ හැම හැමින් ආවරණය වූ මේ ප්‍රදේශයේ නාන ප්‍රකාරස අසුචිනෝ පච්චවෙක්කති ඔන්නේ පච්චවෙක්කති කියන වචනේ තියෙන්නේ යෝනිසපරිස්කාරය ඉතින් දීගෙන ගන්න දෙයක් තියෙන්නේ නාන ප්‍රකාරස අසුචිනෝ පච්චවෙක්කති කියන ඒ වචනේ සිංහල පොත්වල හරියට පරිවර්තනය කරන්නේ ඒ පාලි වචනේ. ඉතින්ති මහ ගැඹුරු අර්ථයක් කියනවා. නානකාරස අසුචිනෝ කියනකොට අපි අසුචිය කියලා කියන්නේ යම් කිසි එක දෙයකට ඒ බුදුරජාණන් වහන්සේ කීසා නෝමා නකා දන්තා තචු මංස ධාරු අට්ටි අට්ටි මිඤ්ඤං වක්කං ආදී වශයෙන් මේ දේශනා කරලා තියෙන මේ කොටස් 32ටම බුදුරජාණන් වහන්සේ යොදන්නේ අසූච කියන වචන. කිස් කියන්නේ අසූචි. ලොම් කියන්නේ අසූචි. හම කියන්නේ අසූචි. මස් කියන්නේ අසූචි. ලී කියන්නේ අසූචි. ඇටකටු කියන්නේ අසූචි. ඒකයි නානප්පකාරස්ස අසුචිනෝ පච්චවික්කති. මේ ආහාරයේ නිසා හටගන්න තවත් එක අසුචි වර්ගයක් තමයි මේ කෙස් කියන්නේ. මේ ලොම් කියන්නේ. එහෙම බලනකොට සුබයක් ගැවිච්ච තැනක් පෙනෙන්නව තමයි. මේ කයට යම් කිසි ආසාවක් තියෙනවනම් මෙන්න මේ වචන මාත්‍රයෙන් නුවණින් මෙනෙහි කරන වචන මාත්‍රයෙන් මේ කොටස් 32කට කඩලා සත්‍යයනා කර කර කරනවට වඩා ශනේකින් ඔය ඇත්තට තේරෙන. ඒ තරම් සුබයි නේද තමුන් අතින් අල්ලපු දෙයක් කන්නටත් බැරි තරම්. ඒකෙන් අදහස් කරන්නේ හිත පිළිකුල් කරන ද්වේෂයට වැටිච්ච අසුබයක් ගැන. අසුබේ කියන්නේ පින්වත්නි නුවණක්. මේක යෝනිසෝ මානසිකාරය. එතකොට ඒ උදාහරණේ ඔයයන්ට අසුබදී අසුබ වශයෙන් බලන්නට පිටිවහලක් ලැබේ. සතිපට්ඨාන සූත්‍රයට ආශ්‍රයෙන් අපි යෝනිසෝ මානසිකාරය කියන එක තවත් විදිහකට විස්තර කරගන්න යුතුනොත් පින්වත් මේ ශාරීරිය කියන එක අජීවී දෙයක් මේ ශරීරයට පණ ලැබිලා තියෙන්නේ මේ විඥානයේ හින්දා මේ ශරීරයට නැකිටලා එහෙට මෙහෙට යන්න පුළුවන් කමක් නැහැ අපිට හොඳට මේක බලා ගන්න පුළුවන් මැරිච්ච මිනිහෙක්ගේ ශරීරයක් ගැන හිතලා බැලුවායින් පස්සේ ඒ ශරීරයේ කිසිම අංගයක් සොලවන්නට විදිහක් ඇත්තේ නැහැ. සිලවෙන්නේ නැහැ. මොකද හේතුව මේ ශරීරයේ සිත ඉවත් වෙලා ගිහිල්ලා. ඒ දැන් අපි මේ පරිහරණය කරන ශරීරය සිත සහිත ශරීරයක්. ඒකට කියනවා සවිඥානික ශරීරය කියලා. මේ රූපයට හිත බැහැගෙනයි තියෙන්නේ. ඒ විදිහට තේරුම් ගන්න උත්සාහ කරන්න සවිඥානික ශරීරය. සවිඥානික කියලා කියපු පරියට රූපේ අර මලමිනිය හා සමානයි. නමුත් මේක කුණ්ඩෝවි මේකට මේ පණ තියෙන්නේ ඒ ඉරියව් පවත්වන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ශරීරයේ සම්බන්ධයෙන් හිත පවතින හින්දා. එතකොට මේ ශරීරයට සිතෙන් කෙරෙන බලපෑම ඉවත් කරලා බැලුවායින් පස්සේ මේ ශරීරය මුකුත් කර කියා ගන්න බැරි දෙයක්. මේක හරියට අවබෝධ කළොත් පුරාණාචාර්යවරු කියනවා මේක ditthi visuddhiyai කියලා. නාම ධර්ම නාම ධර්ම වශයෙන් රූප ධර්මයේ රූප ධර්මයේ වශයෙන් හරියටම අවබෝධ කළොත් මේක දිට්ඨි විසුද්ධිය කියලා පෙන්නනවා. කොහොම නමුත් ඔයත්න්ට මේ සවිඥානික අවිඥානික ભેදේ ඒකින් තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ දේශනා කරන අචිරං වතයන් කායෝ පඨවින් අධිසෙසති යුද්ධෝ අපේත විඥානෝ නිරන්තංග කලින් කරන් කියලා. මේ ශරීරේ නචිර වැඩි කල් පවතින්නේ අචිරවතයන් කායි. පටවින් අධිසිස්සති. මේ පොළොව මැත්තේ ඕනාදය යුද්ධෝ අපේත විඥානෝ යම් දවසක මේ ශරීරේ හිත පැනලා ගියොත් මේ ශරීරය නිරත්තංව කලින් කරත් තේරුමක් නැතුව විසිකරලා දාලා තියෙන දරකොටයක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට මේ ගැන හිතේවත් යෝනිසෝ මනසිකාරය. එතකොට මේ ඔස්සේම දිගින් දිගටම දිගින් දිගටම අපිට හිතන්නට පුළුවන්. දැන් මේ ශරීරය සොහොනකට ගිහින් විසි කරලා දැම්මොත් මේක නිල් වෙලා ඉදි මිලා යනවා. මේ ස්වභාවය හිතන කෙනෙකුට දෙක ගන්න පුළුවන් මේ ශරීරයේ වෙනස් වෙන සුළුයි. වෙනස් වෙන සුළු දෙයක්. මේක දල වශයෙන් තේරුම් ගන්න පුළුවන්. නිල් වෙලා ඉදි වෙලා යනවා. තව කාලයක් තිබ්බොත් සත්තු ඇවිල්ලා මේක කාලා දාලා තියෙනවා. එහෙනම් මේක මේ පළු ගැලවෙන දෙයක්. මේක කැඩුණු දෙයක්. හොඳට කල්පනා කරලා බලන්න පින්වත්නි යම් වස්තුවක් කැඩෙනවා නම් ඒ කැඩෙන්නේ ප්‍රථම වතාවට එහෙම නෙමෙයි. මේ කියන දේ ඇත්ත නෝනි කල්පනා කරලා බලන්න. ප්‍රථම වතාවට නෙමෙයි නොකෙඩිච්ච දෙයක් තියෙනවා නම් කැඩෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒක කඩන්නට බෑ. මේ ලෝකය කියලා කියන්නේ පින්වත්නි කැඩිච්ච දෙයක්. මේ ලෝකය කියලා කියන්නේ බිඳිච්ච දෙයක්. මේ ලෝකය කියලා කියන්නේ අර්ථ ශූන්‍ය උදයක්. ඒකයි ඔය ආනාපාන සතිය කරගෙන කරගෙන කරගෙන යනකොට මේ හොඳට ප්‍රකට වෙලා තිබිච්ච ආනාපාන සතිය ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අපිට කියා දෙන්න පටන් ගන්නවා මේකේ තියෙන යථා ස්වභාවය. හැඟ වූ පැත්ත තිරයෙන් පිටුපස ජවනිකා මේ දල උදාහරණ වලින් ඔයයන්ට මේවා දැනගන්න බොහොම ලේසි. තව කාලයක් ගියොත් මේ ශරීරය ඉතුරු වෙන්නේ ලී තැවරිච්ච ඇට කටුයි නහර වැල් ටිකයි මස් විතරයි. දැන් තවත් වෙනස් වෙන ස්වභාවයකට ගිහිල්ලා. දැන් නම් කොහෙන්ද මේක දැක්කහම මේ ශාරීරිය දැක්කහම ආත්මයයි කියලා අදහසක් මතු වෙන්නෙම නැති තරම් සිහිනකින් කුණු වෙච්ච මලමිනියක් ආත්මයි කියලා ගන්නෙ නෑ. ඇටකඩු ගොඩක් ආත්මයක් විදිහට අරගන්නේ නැහැ. එතකොට තවත් කාලයක් ගියොත් මේ ඇටකටුත් වෙන් වෙන්න පටන් ගන්නවා. හිස් කබල එක පැත්තක අතපය තව පැත්තක කොඳුරට ටික තව පැත්තකට යන ආදී වශයෙන් මේව බෙන්ගෙන්න පටන් ගන්නවා විසිරෙන්න පටන් ගන්නවා මේ රූපය කියන එක විසිරුම් දෙයක් එතකොට තව කාලයක් යනකොට තනින් තන රාශි වෙලා තියෙන්න පටන් ගන්නවා තනින් තන ගොඩ ගැහෙන තවත් කාලයක් යනකොට මේ ඇට කටු ටික කුණු වෙන්න පටන් ගන්නවා. තවත් කාලයක් යනකොට මේ ඇට කටු ටික පොළවේ පස් බවටපත් වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ඔයත්තන්ට හිතන්නට පුළුවන් පොළවේ පස් ටිකක් අතට අරගෙන මේ මාගේ ශරීරයයි කියලා කියන්නට පුළුවන්. හරියට කුඩා මහත් ගංගා සියල්ලගේම අවසානයේ මහා සාගරය වගේ මේ අපි හදා වඩාගත් කය අවසන් වුණා පසෙන් පසෙන් සතු කය පසෙන් අවසන් දැනුත් මේ කයේ ස්වභාවය උච්චරක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨාන සූත්‍රයේදී යත ඨිතං යතහ පනිහිතං ධාතු සෝපච්ච වික්කති මේ ශරීරේ යම්සේ පවතීද යම්සේ සිටීද ඔහු විසින් ධාතු ප්‍රත්‍යක්ෂා කොට බලන්නේ ධාතු ප්‍රත්‍යක්ෂා කර අත්තිමස්මින් කායේ පඨවි ධාතු ඔය අර කියපු පඨවි ධාතුව අමුතුවෙන් පස් වෙන්න දෙයක් නෑ පස් තමයි අත්තිමස්මින් කායේ ආපෝ ධාතු වේගිරෙන ගති තේජෝ ධාතු සිසිල් උණුසුම් ගති වායෝ ධාතු පිම්බෙන සෙලවෙන දරාගෙන ඉන්න මේ ගති ටික මෙහෙම බලනකොට ඔයත්තන්ටම තේරෙයි මේ කය කියන එක කුලියට ගත්ත දෙයක්. මේ පඨවි ආපෝ තේජෝ වායු අපිට අයිති දෙයක් එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපම් භික්කවේ න තුමහක මහණෙනි මේ රූපය නුඹලාගේ නොවේ තං පජහත මේක අතහැරලා දාන්න උපාදාන කරන්න එපා මගේ අත මගේ කකුල මගේ බඩ මගේ ඔළුව අතපය කියලා මේවා අල්ලගන්න එපා අපි ආනාපාන සතිය උනත් කරනකොට ආනාපාන සතිය කියන්නේ කියන්නේ ප්‍රඥප්තිය පණවාගත්ත දෙයක් ඒවායේ ස්වභාව ලක්ෂණ මේ ධාතු ලක්ෂණ ප්‍රකට වෙන්න පටන් ගන්නකොට තමයි මේවා මේ ඒක රස භාවයකටපත් වෙන්නේ. එතකොට කියනවා ආනාපාන සතිය නොදෙනී කිය මට ආනාපාන සතිය තේරෙන්නේ හරියට මේ මහ මුහුදට ඇතුළේ වෙන්න වගේ. මේක මේ අනන්ත විශ්වයට ඇතුළු වුණා වගේ රූපය දැන් බාහිර ධර්මයක් බවට වත් වෙන්න පටන් ගන්නවා ටිකෙන් ටික. ආධ්‍යාත්මිකයි කියලා හිතන විදියට දැන් මේක කුලියට ගත්ත දෙයක්. රූප වර්ග හතරක් තියෙනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන. අපි භාවනා කරනකොට මේ ධාතුන් විටින් විට අපි මේ ශරීරයයි කියලා හිතාගත්ත චිත්‍රය මතින් මතුවෙන්න පටන් ගන්නවා. තත් ඒවා එවිලා අපිට කතා කරලා කියන්නේ මේ පටවි ධාතුව කියලා පටවි ධාතුව කතා කරලා කියන්නේ. ඒකට යෝනිසෝ මානසිකාරයක් තියෙන්න ඕන ධාතුව ධාතුවක් විදිහට හඳුනගන්න. පඨවි ධාතුව කියන්නේ පඨවි ධාතුව නිසා සත්වයක් නොවන පුද්ගලයෙක් නොවන ආත්මයක් නොවන දෙයක් කියලා පිරිසිදුව වටහා ගන්නට ඕන නිමිත්තකට සම්බන්ධ කරන්නේ නැත නිමිති කිව්වහම කාම වශයෙන් නිමිති රූප වශයෙන් නිමිති අරූප වශයෙන් නිමිති කියලා ඒ ඒ මට්ටම් වලට දියුණු යෝගාවචරයෙන් සලකලා බලන්නට ඕන කාම වශයෙන් මිදුනොත් රූප වශයෙන් ගොඩේ රූප වශයෙන් මේ උත්සාහ කළොත් අරූපෙදී ඒ නිමිති වලට අහු වෙන්න පටන් ගන්නවා ඉතින් මේක නිමිත්තකින් තොරව තේරන භාෂාවකින් කියනවනම් පඨවි ධාතුව කියන වචනේ මේ ධාතු කියන වචනේ තේරුමේ මූල ස්වභාවය කියන එක. මූල ස්වභාවය කියන එක. ඒ පඨවි ධාතුව පඨවි ධාතුවක් නිසා අතපය කටබඩ පුළුව නෙමෙයි. ආපෝ ධාතුව ඒ ඇලෙන ස්වභාවය ඒ වැගිරිලා පවතින ස්වභාවය ඒක ධාතුවක්. එහෙමත් නැතුව කෙල සෙම්සොටු එහෙම නෙමෙයි. විපස්සනා පැත්තට අදාළ කතා කරනකොට ඒ විදිහට තේජෝ ධාතුව කියනකොට උණුසුම කියන්නේ උණුසුම. ඒක මේ අපි හිතන් ඉන්න විදිහට කය රත් වෙනවා. නැත්නම් මට හීතලයි යනාදී වශයෙන් නෙමෙයි උණුසුම කියන්නේ ඒ සිසිලස උණුසුම කියන්නේ ඒ තේජෝ ධාතු. වායු ධාතුව කියලා කියන්නේ වායු ධාතුව. සක්මන් කරනකොට ඔයත්න්ට හොඳටම තේරෙනවා ඒක සෙලවීම තමයි ඔය ප්‍රකට. ඔය වායු ධාතුව තමයි ඔය තරම් විශාලව ප්‍රකට වෙලා තියෙන්නේ. ඉතින් මේක තණ්හාමාන දිට්ටි වලින් මේක කකුල කියලා බලනකොට කකුලමයි පේන්නේ. ආ හිතන්න එපා වෙන දෙයක් පෙනේ කියලා. මේක බලන තාලෙන්ම තමයි පේන්නේ. කකුල කියලා බැලුවොත් කකුලම තමයි. අන්න ඒකයි මෙතෙන්දී සද්ධර්මයේ තියෙන වැදගත්කම. හරියට මේ මිනිස්යාට එක්ක අහන මිනිස්යාට මොලයක් තියෙන්න ඕන. එහෙම දැන්න කියා දෙන මිනිස්යා පැහැදිලිව කියලා දෙන්න. අන්න එතකොට මේ ධාතුවට හිත වටන්න. ඒ ධාතුවට හිත වැටීම ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආදීන ආනුපස්සනාව වඩන්න ඕනේ. උපාදාන කරගත් ධර්ම මත නෙමෙයි. උපාදානීය ධර්ම මත. මගේ කකුල අනිත්‍යයි, බඩ අනිත්‍යයි, මගේ ශරීරය අනිත්‍යයි, ගෙවල් දොරවල් අනිත්‍යයි කියන තැනකින් නෙමෙයි විපස්සනා ලබුණ නැගෙන්නේ. නිමිත්තක් මත ගොඩනැගෙන විපස්සනාවක් ඇත්තේ නැහැ. ඒක තවදුරටත් විස්තර කරගන්න බලමු. ඔහු වෙනකොට අපි තවත් මේක හොයලා බැලුවොත් මේ ශරීරයේ තියෙන වේදනා මේ කයින් ප්‍රකට වෙන්නේ සැප දුක් දෙක. සැප දුක් දෙක සැප දුක් දෙකක් විදිහට බැලිය යුතුයි. මගේ කකුල රිදෙනවා, අතපය රිදෙනවා, ආනාපාන සතිය සනීපයි, සැහැල්ලුයි, සීතලයි කියන එක නෙමෙයි. ඒ වේදනාව වේදනාවක් විදිහට බැලිය යුතුයි. අන්න එතකොටයි ප්‍රඥප්තිය ගෙවෙන්න පටන් ගන්නවා. දැන් අපි ඉස්කෝලේ යන කාලේ අර පෙට්ටියක් අඳින්න කිව්වහම හතරස් කොටු දෙකක් එකට ඇඳලා කොන් දෙක හාවෙන්න ඊට පස්සේ ඊතර කොන් ටික ඔක්කොම යාගලාට පස්සේ ත්‍රිමාණ රූපයක් ලැබිලා පේනවා. ඒ හරියට කෙනෙක් නිකම් බැලුවොත් නම් පෙට්ටියක් වගේ තමයි පේන්නේ. හරියට බැලුවොත් ඉදි කැලේ ටික විතරයි. මොකද ඕන කෙනෙකුට තේරෙනවා කළු බෝඩ්ඩයක පොතක පෙට්ටියක් කියන එක විද්‍යමාන කරන්න බෑ. එහෙම දෙයක් ත්‍රිමාන බවල පෙන්වුවට ඒව සත්‍ය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෝහස බන්ධනා ලෝකෝ බප්පරූපෝ දිසති. මෝහය නිසායි මේ වගේ ප්‍රකට ලෝකයක් මෙවිලා පේන්නේ. භව්‍ය රූප භව්‍ය වූ රූපයක් යමක් තියෙනවා යමක් ඇත කියලා පේන්නේ මෝහය නිසා. උපදී සෞන්දරෝ බාලෝ තමස්ස පරිවාරිතෝ මේ කිවල් දොරවල් යාන වාහන යනාදී වශයෙන් මේ උපදීන්ට මෙදිච්ච කෙනා තමස්ස පරිවාරිතෝ මෝහාන්තකාරයකින් වැසිලා ඒ ගියා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සස්සතෝ විය කායති පේන්නේ නම් මොනවාම හරි තියනවා. පස්සතෝ නත්ති කිංචන නුවණින් බැලුව ඒ දේ තුල පෙනෙන්නට යම ඇත්තේ නැහැ. අන්නේ විදිහට අපි පුරු වෙන්නට ඕන නිමිත්තකට අසු නොවි විපස්සනා භාවනාව කරගෙන වේදනාව වේදනාවක් විදිහට බලන්නට කියලා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍ර ආදී දේශනා කරලා තියෙන ඔය ඇත්තෝ ආරයත් සුඛ දුක්ඛ ඒ වගේම මානසික වශයෙන් මේ පහළ වෙන සෝමනස්ස දෝමනස්ස එතකොට මේ වේදනාව මෙතන තියෙනවා සංඥාව කියන එක. හැඳිනීම. හැඳිනීමත් හැඳිනීමක් විදිහටම දත යුතුයි නිමිත්තකට අදාළ නොකර. චේතනාවක් තියෙනවා. චේතනාවත් ඒ විදිහම විඥාණය ඒ විදිහටම දත යුතුයි. විඥාණය ගැන කියනකොට විඥාණය කියලා කියන්නේ යම්කිසි දෙයක් එහෙම නෙමෙයි. විඥානය ගැන කාට හරි හිතීම වෙනවා නම් හැඩයක් සටහනක් යම් ද්‍රව්‍යමය ස්වභාවයක් ඒක ඒ විඥානය සම්බන්ධයෙන් ඇති දෙයක් නෙමෙයි. විඥානය කියන්නේ දැන ගැනීම ස්වභාවයක්. විඥානන ලක්ෂණයෙන් යුතුව දැන ගැනීම ස්වභාවයක්. අර අතන දොරක් තියෙනවායි කියලා දැනගන්නේ විඥානය. විඥාණයට ගෝචර වෙන්නේ සංඥාවයි චේතනාවයි කියන දෙක. දැන් මේ විදිහට තමයි විපස්සනා භාවනාවේදී අපිට ටිකෙන් ටික ටිකෙන් ටික ඉක්මෙන්න වෙන්නේ. කොහොමද මේ නිමිත්තකට අදාළ නොවෙන්න විපස්සනා භාවනාවට බැසගන්නේ කියන කාරණාව තව දුරටත් විස්තර කරගන්න බැලුවොත් අපි භාවනා කරනකොට අපි හිතනවා නම් දැන් මේ පාසකම්ම දිහා බලනවා නම් මේ පේන රූපය මේ උපාසකම්මා කියන ගණයටම ගිහිලා ඉවරයි. එතකොට දැන් මම මේ මොහොතේ යම් වේදනාවක් විඳිනවා නම් ඒ වේදනාව මේ උපාසකම්මාය කියන නිමිත්තට බැඳිලා ඉවරයි. යම් චේතනාවක් තියනවා නම් ඒ චේතනාව නිපාස කම්මාය කියන චේතනාවට බැඳිලා ඉවරයි. යම් හැඳිනීමක් තියෙනවනම් හැඳිනීම උපාස කම්මාය කියන නිමිත්තට බැඳිලා ඉවරයි. යම් දැනීමක් තියෙනවනම් ඒ දැනීමත් නිමිත්තකට එමගන මේ හැඳිනීම සිත නිමිත්තකට පත් වෙලා ඉවරයි. එතකොට දැන් අපිට රූපය උපාසකම්ම වේදනාව උපාසකම්මා සංඥාව උපාසකම්මා සංකාරිත උපාසකම්මා විඤ්ඤාණිත උපාසක මේ පංච උපාදානස්කන්ධවල උපාසකම්මලා ඇත්තේ නැහැ උපාසකම්ම කෙනෙක් විද්‍යමාන වෙන්නේ තණ්හාව නිසා එතකොට අපි විපස්සනාවක් ගොඩ නගනවා නම් මේ වැරදි අරමුණක් මත ඒ දේ නිරෝගී නැහැ. ඒ දේ වැඩෙන්නේ නැහැ. ඒක මේ සම්මුති ලෝකයට අයිති ගණිතමය යන්නේ. සම්මුති ලෝකයේ කියන ගණිතමය යන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්නට ඕන පටවි ධාතුව පටවි ධාතුත්වයේ හඳුනා ගන්න නිමිති ධර්ම වලට ගාවක් නැතු. තේජෝ ධාතුව මේ විදිහයි ආපෝ ධාතු වායෝ ධාතු වේදනා ධාතු සංඥා ධාතු සංස්කාර ධාතු විඥාන ධාතු මෙන්න මේ විදිහට දකින්න උත්සාහ කරන්න මෙන්න මේ විදිහට දකින්න උත්සාහ කළාම තමයි පින්වත්නි උපාදෝ භයං අනුපාදෝ කේම සම්පතිපදීන ආදීනු වැටෙන්න පටන් ගන්නවා මේ නිමිත්ත නේද මම මෙච්චර කල් හොයාගෙන ගියේ. දැන් ඔය ඇත්තන්න මේ වැඩසටහනේ වුණාම යන්න කියන තැනක් තියෙනවා. ගයක් තියෙනවා, ගෙවල් දොරවල්. මේ දේ නේද දැන් මේ හොයාගෙන යන්නේ. මේ දේ හොයාගෙන යනකොට මොකද වෙන්නේ? ආයතන පහළ වෙනවා. දුක පහළ වෙනවා. කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති වික්ඛවේ ජාති. මේ ජාති පහළ වෙනවා. ජරා මරණ කියලා කියන්නේ වයසට ගිය මිනිස්සුන්ගේ හැඳ පේන එක නෙමෙයි. මරණය කියලා කියන්නේ මල මිදී නෙමෙයි. මේ ස්කන්ධයන්ගේ මරණය. මේ මරණ දුකටපත් වෙනවා. මේ ආයතන හටගන්න. දුක හටගන්න. කුමක් නිසාද? මේ නිමිති ධර්ම නිසා. මේ නිමිත්තක් සොයාගෙන යන ගමනක් තමයි මේ අපිට පේන ලෝකෙට යටින් තියෙන්නේ. එහෙමත් නැතුව මේ මෙරි මෙරි පිදි පිදි යන අපි මේ ඇහැට පේන සාද ගොස්සේ හදාගත්ත මනෝ විකාරයක් ගැන නෙමෙයි මේ කියන්නේ. ස්කන්ධයන්ගේ පහළවීම කන්දාන පාතු බහව ආයතනාන පටිලහව මෙන්න මේකයි જાතිය. ඒක දිරීමක් තියෙනවා මේක ජරා. ඒ දේ තුල මරණයක් තියෙනවා අන්නේ දේ මරණය. මෙන්න මේක දැක්කොත් තමයි සැක දුර වෙන්නේ. එහෙම නැතු විචිකිච්ඡාව කියන එක දුරු කරනවායි කියලා වෙන ක්‍රමයක් මේ ලෝකෙ විද්‍යමාන කරන්න බෑ. ඔයත්තන්ට ඒ ගැන සැකනම් සබ්බාසව සූත්‍රේ සෝ ඒවං අයෝනිසෝ මනසිකරොන්ති කියන කොටස කියවලා බලන්න. කොහොමද මේ මිනිස්සු අයෝනිසෝ මනසිකාරය කරන්නේ? මම ඊයේ හිටියද එහෙම නෙමෙයි සූත්‍රයේ තියෙන්නේ සූත්‍රයේ තියෙන්නේ මම ගියාත් හිටියද දැන් ඉන්නවද මත්තේ කොහොමද ඉන්නේ කවුරු වෙලා හිටියද කොහොම කොහොම හිටියද යනාදී වශයෙන් මේ කාලත්‍රේ සම්බන්ධයෙන් හිතනවා ඒක වර්තමාන මොහොතින් දැන් 30කට කලින් මම කොහොමද හිටියේ උදේ කොහොමද හිටියේ හෙට මම මොනවද කරන්න කී කී අපි මේ හිතන්නේ මොනවද පින්වත්නි මේ ධර්මයේ නොදන්න නිසාම නේද? මේ හිතන හිතීම නිසාම භවයේ ලැබුණා නේද? භවයේ තුල නේද? මේ චේතනා පහළ කිරීම නිසා බලන්න තවත් සියලු කළුත් මේ යෝනිසෝ මනසිකාරේ අපිට අත පයක්වත් සොලවන්න පුළුවන්ද අතක් සොලවනකොට පවා අත සොලවන වාය කියන තැනදී එහෙනම් යෝගාවචරයෝ දක්ෂ යෝගාවචරයෝ අන්තිමට එක්තරා ශික්ෂණයකට පැමිණෙනවා. මොකද ශික්ෂණේ චේතේ මානස්ස මේ පාපිය මම චේතනා පහල කළොත් මෙතින් පාපිෂ්ටි සසරට අහු වෙනවා. ජරා මරණ වලට අහු වෙනවා. භවයට අහු වෙනවා. මට දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ නිමිති ආදී ධර්ම හොයාගෙන යන්න සිද්ධ වෙනවා. කර්ම රැස් වෙනවා. මේ ආදී වශයෙන් එයාට ආදීනව ඥාන පහළ වෙන්න පටන් ගන්නවා. අචේතේ මානස්ස මේ සීය. චේතනා පහළ නොකර සිටීම මට ආරක්ෂාවක්. අන්න එහෙම නුවණින් කල්පනා කරලා නචේතිය චේතනා පහළ කරන්න යන්නේ නැහැ. මේ ඡාවි සංකරය. ඔහු අபிසංස්කරණය අලුතින් දේවල් සකස් කරන්න නිර්මාණය කරන්න යන්නේ නැහැ. මේ ශික්ෂණය හරියට කළාම මේ චේතනා පහළම කිරීම හරහාමයි සංඥා නිරුද්ධ වෙන්නේ. ඒකට සංඥා වේදීත නිරෝධය කියනෝ එහෙමත් නැත්නම් සලායතන නිරෝධය කියනවා. එහෙමත් නැත්නම් නිවන කියනවා. එහෙමත් නැත්නම් මේ දුකේ අවසානය කියලා කියනවා. මම ඊට වඩා ධර්ම දේශනා දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හිතන ඔයත් හොඳින් බලහට ඇති කියලා. බණහල කරගත්ත පින් වලින් අද දින සිල් සමාදන් වෙලා භාවනා කරලා කරගත්ත පින් වල ප්‍රාර්ථනා කරනවා චතුරාර්ය සත්‍ය ධර්මය තවම වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ධර්ම දේශනාව සංකල්ප සීල දිනාට තෙරුවන් සරණයි. අපි චාරිත්‍රානුකූලව දාතාරී සත්‍යයනා කරලා ඉන්කම අවසන් කරමු. තාවතා ජම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සම්මේ භූතානුමෝදන්තු සබ්බ සංකල්පි එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තානුමෝදන්තු සබ්බ සංකල්පි සිය ආකාසත්තාච බුම්මත්තා දේවානාගමයි පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු සියං ආකාසන්නාද බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාසන්නාද බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මං වරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේන සමා සතං සම්මා දුක්ඛ පත්‍යෝ ඉමිනා පුඤ්ඤ කම්මේන වාමීවාද සමාදමු සතං සමාදමෝ හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන වාමීවාද සමාදමු සතං සමාදමෝ යාමනිවාකති අපිත් මහා සංඝරත්නය ගෙනී වූ අපකම් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ භාවයෙන් ලබාවා කියන මා සංග්‍රහණය උණු කරගෙන වන්දන කරගන්න අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්‍ෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ විචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු